අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි දිදුනාය වාචාය වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාය වාචාය වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පත්තලා පාරේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාදීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ ආදිවාස්තනක සීලය මාර්ගඵල නිවන් පිණිස පරතිවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේ භගවතු ආරහතු සම්මා සම්බුද්ධස්ස උපතෝ දංගකේන පිචේ භික්ඛවේ චෝරා තත්තකේන චෝරා අංග මංගානියෝ කන්තේයුම් තත්‍රාපියෝ මනෝ පදෝසේය නමේසෝ සාසන කරෝ తత్రాపి వో భిక్కవే ఏవం శిక్షితబ్బం నచేవ నోరిత్తం విపరిణతం భవిష్యతి నచ పాపికం వాచం నిచ్చారిస్సామి හිතානුකම්පීත විහරිස්සාම මෙත්ත චිත්තාන දුකන්තරාති දැන් මේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වතුන් මෙම විහාරාධිපති ගරුතර ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිද්දෙන් මෙබඳු ධර්ම දේශනාවක් පිළියෙල කර දැන් බණ ඇසීම පිණිස සූදානම් වෙන මොහොතයි අපට බුදු බණ පදයක් අහගන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕන සමත්‍රිංසත් පාරමිතා පිරු බුදු හදවතකින් පිට වෙන වචන ඒකාන්ත සත්‍ය වචනයක් ඒ බණ අහනකොට බේතක් අහගන්නවා වගේ අහගන්න ඕන. බේත ආවට ගියාට අහගන්න බෑ. ලෙඩේ සනීප වෙන්න නම් බේත හොඳට අහගන්න ඕන. ආ ඒ වාගේ අපි මේ බණ අහනකොට හොඳින් අහගන්න ඕන. තමනුත් අමතක කරන්න ඕන. බාහිර ඔක්කොම සියල්ල අමතක කරන්න ඕන. ශරීර කූඩුව අමතක කරලා මේ බණ පදවලට කන් දීලා අපි හොඳට බණ අහගත්තාම ඒ ධර්ම ශක්තියෙන් අපි සතර ආපාදයෙන් මිදිලා දෙව් මිනිස් සැප ලබලා අග්‍ර අමා මහ නිර්වාණ ධාතුවක් සාක්ෂාත් කරගන්න මේ සූත්‍රාන්ත දේශනාව කතකූපමෝ වාද සූත්‍රාන්ත දේශනාවයි අප සම්මා සම්බුදු රජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේ නමක් ගිහිල්ලා කිව්වා ස්වාමින් වහන්සේ මෝලිය පග්ගුල ස්වාමින් වහන්සේගේ හිතවතුන්ට සුළු වරදක් කීවොත් ඇත් තියෙන වරදක් බොහොම කරුණා මෛත්‍රියෙන් පෙන්වුවත් මෝලිය පග්ගුණ හාමුදුරුවන්ට තරහ ඇවිල්ලා අපට බනිනවා. ඉතින් මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ ගෙන්දල හැබෑද පග්ගුණ එහෙමයි ස්වාමීන්. එහෙම නෙවෙයි මෝලිය පග්ගුණේ. මේ මෙහෙම පුරුදු කරන්න ඕන. කොහොමද යම් කිසි කෙනෙක් බැන්නක් ගැහුවත් මග්ගුණේ මේ මෙහෙම පුරුදු කරන්න ඕන. කොහොමද නචේව මේ චිත්තං විපරිණතම් භවිස්සති. අඹ ගෙඩියක් උණු වෙලා ගියා වාගේ දෙහෙතට විසක් මිශ්‍ර වුණා වාගේ මගේ මං හිත නරක් කරගන්නේ නැ හිත වෙනසකට පමුණවා ගන්නෙ නැ මේ දෙඩිස් කුණු ගොඩට මම කියලා ආරාවෙන් හිත වෙනස් කරගන්නේ නැ මේ මට බනින්නා දෙතිස් කුණ ගොඩක් මිස විරුද්ධ කාර්යයා කියා කියන්න කෙනෙක් නෑ දෙතිස් කුණ ගොඩක් පමණයි ඒකට මං තරහාගෙන මං තරහා ගන්නෙත් නෑ මෙසේ ආසාකෝ උපදවන්නේ නැතුව මං හිත තියා ගන්නවා මං හිත වෙනස් කරගන්නේ නෑ කවුරු වාගේද මහා සීලව රජතුමා මෙන්ද පුන්න මහ රහතන් වහන්සේ පුන්න තෙරුන් වහන්සේ මෙන්ද වර්ණනා රජ මෙන්ද ඒ ආකාරයෙන් තමන් හිත වෙනසක් නැතුව තියා ගන්නවා එතකොට මහා සීලව රජතුමා බොහොම ගුණවන්ත කෙනෙක්. මහා සීලව රජුරුවන්ගේ ඇමතියෙකු තිබිච්ච ඇමතියෙකු අතින් සිදුවෙච්ච වරදක් නිසා අමාත්‍යයාට කරදරයක් නොසම් අස්කලා. මේ ඇමතිතුමා තර ඇවිල් ඇමතිතුමා තර ඇවිල්ලා ගියා වෙන කොසොල් රජ කෙනෙක් ළඟට ගිහිල්ලා ඒ රජුරුවන් සමග සම්බන්ධ වෙලා බරණැස් රජුරුවන් මේ මැස්සන් නැති මේ වදයක් වාගේ ස්වාමීනි අල්ලා ගන්න පුළුවන් පහසුවෙන් කියලා කිව්වා. රජතුමා මේක සොයලා පරීක්ෂා කරලා ඇත්ත බව තේරුම් අරගෙන පණිවිඩයක් එවනවා රාජ්‍ය දෙනවාද එහෙ නැත්නම් මේ යුද්ධ කරනවා එතෙන්දී බරණස් රජතුමා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයට කිව්වා කලබල වෙන්න එපා මේ පණිවිඩය ගැන මේ පණිවිඩයක් යවන්න ඕන අපි රාජ්‍ය දෙනවා යුද්ධ කරන්න එතෙන්දී අමති මණ්ඩලයේ කිව්වා ස්වාමීන් එහෙම කතා කරන්න එපා. දහසක් යෝධයන් අපට පුළුවන් ඒ රජ තලලා මෙතෙන්ද ගේන්න. එපා මං නිසා කෙනෙකුට වෙහෙසක් කරදරයක් මං දෙන්නේ නැහැ. කලබල වෙන්න එපා මෙහෙම වාඩි වෙන්නේ. රජතුමා පණිවිඩයක් යවනා එහා රජ රජුරුවන්ද මේ මගේ යුද්ධයක් නැසට දෙන්න පුළුවන්. දැන් ආවා ඒ රජ ඒ රජ ආවා. එනකොට මේ ඇමතියන් දහසක් දෙනා සමග වාඩි වෙලා ඉන්නවා. රජ නියම කළා අර බරණැස් රජුගලන් සහ දහසක් ඇමතියන්ගේ අත් දෙක පිටිපස්සට බැඳලා අමුසොහනේ කර කර වටක් එනකන් උගුරට එනකන් බලලන්න ඔළුව විතරක් උඩින් තියෙන්න ඒ ආකාරයෙන් කිව්වා දැන් මහා සීලව රජුව කල්පනා කරනවා දැන් තමයි හොඳ හිතක් උපදවන්න වෙලා අන්ධකාරයක් ඇති තැනයි එළියක් ඕන දැන් තරහක් එන දාපු තැනයි මෛත්‍රී උපදීම තියෙන්න ඕනේ අමාත්‍ය පිළිසර ප්‍රකාශ කරන දරුවෙනි තරහ ගන්න එපා හිත වෙනස් කර ගන්න එපා ඒ රජුලවන්න සපතක් වේවා කියලා මෛත්‍රිය ඇති කර ගන්න ඕනේ තරහ ගත්තොත් අපට පාඩුයි දැන් අත් දෙක පිටිපස්සට බඳලා මහා සීල රජණන් අප මහා බෝසතාණන් වහන්සේ උන්වහන්සේ බොහොම සතුටින් දැන් ගමන් කරනවා වල ගිහිල්ලා වලින් දැම්ම අර විදියට රාත්‍රියේ මිනී කන නරින් ඇවිල්ලා බෙල්ල අල්ලන්න හදනකොට බෝසතාණන් වහන්සේ උගුරෙන් පද කරගත්. එතකොට පහුරු ගන්න පටන් ගත්තාම පස් බුල්ලුණා. බෝසතාණන් වහන්සේ උදට ආවා. අර ඇමති ඇමතියම් පිරිසක් මේ ගත්තා බේරා ගත්තා. දැන් දෙවියන්ගේ දේවාන් භාවෙන් රජතුමා මාලිගාවට ගියා. ගිහිලා දැන් රජුව නිදාගෙන ඉන්නවා. රත්තරන් කඩුව බඩේ තියලා තට්ටු කළා. මුකුත් කරදරයක් කරන්න හිතුවා නෙවෙයි. එතෙන්දී රජුවන්ට හැරි ලැහැවුවා කොහොමද මේ ආවේ? කාරණේ කිව්වා. එතකොට දැන් මහා තීරව රතුරාණ තිබුණා මරණයටපත් කර නමුත් එහෙම කළේ නැහැ. ආන් ඒ වාගේ හිත වෙනස් කරගන්න නැතුව තියාගන්න ඕන. පුන්න තෙරුන් වහන්සේ ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේට ස්වාමින් වහන්සමම සුණාපරන්ත ජනපදයට යනවා භාවනා කරන්ද. එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා පුන්නය සුණාපරන්ත ජනපද වාසීන් බොහොම දරුණුයි. ඉතින් ගිහිල්ලා කොහොමද ස්වාමීනි සුනා පරන්ත සුභද්දිකා සුනා පරන්තකා මනුස්සා ස්වාමීනි සුනා පරන්ත ගතියම් බොහොම හොඳයි ගුණවන්තයි ඒ මොකද මං එහෙම හිතනවා ඒ මොකද කාරණේ ස්වාමීන් වහන්සේ මට බනින්නේ නැහැ නොබනින හින්දා ඒ සුනා පරන්ත ධනපද වාසින් බොහොම හොඳයි දැන්නොත් මොකද තමසේ කරන්නේ ස්වාමීන් වහන්සේ සුනා පරන්තය බොහොම හොඳයි මට දැන්නත් අතින් බන්නේ නැහැ අපින් ගත්තොත් මොකද තමසේ හිතන්නේ ස්වාමින් වහන්සේ ගුණා පරංක මිනිස්සු බොහොම හොඳයි ගුණවන්තයි කාරණේ ගල් මුල් වලින් ගහන්නේ නැහැ හොඳයි මේ පුන්නේ ගල් මුල් වලින් ගහවුවොත් මොකද හිතන්නේ ස්වාමින් වහන්සේ මං හිතනවා ගුණා පරංක ජනපද වාසින් බොහොම හොඳයි පොළු වලින් ගහන්නේ නැහැ පොළු වලින් ගැසුවොත් මොකද කරන්නේ ස්වාමින් වහන්සේ පොළු වලින් ගැසුවාට මේ අත්ත බොහොම හොඳයි මට ආයුර වලින් අනින්න නිසා ආයුධ වලින් අන්නොත් මොකද කරන්නේ මම හිතනවා කාමීනි පත්තිකා සුනාපරන්දකා මනුසා සුනාපරන්ද ජනපද වාසී මිනිස්සු බොහොම ගුණවන්තයි කාරණේ මට ආයුධ වලින් අන්නත මම මරන්නේ <clears throat> මරණ දාපොත් මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ ඒත්ම ඒ අතෝ ගුණවන්තයි කියලා හිතනවා හොඳයි කියලා හිතනවා ඒ මොකද හොඳයි කියලා හිතන්නේ ලෝකයා <clears throat> තමන්ගේ මරණයට යම් යම් දේ සොයනවා මේ නමුත් මට නොසයාම ඉබේම ලැබුණා කියලා මම සතුටු වෙනවා. ආන් ඒ ආකාරයෙන් මේ පුණ්‍ය තෙරුන් වහන්සේමෙන් අපේ හිත වෙනසක් නැතුව තියාගන්න පුරුදු වෙන්න ඕනේ. වර්ණනා රජතුමා <clears throat> මේ හතර දිනක් හිටියා කාල චම්පානුවර <clears throat> යාළුවන් හතර දිනක් <clears throat> මේ යාළුවන් හතර දෙනා තප තපසවරුන් හතර දිනකට දන් දෙනවා එක තාපස කෙනෙක් දන් බලඳලා මේ තවුතිසා දිව්‍ය ලෝකයට යන එක මේ තාපස කෙනෙක් දන් වළඳලා ගරුඩ භවනේට යන එක තාපස කෙනෙක් දන් වළඳලා නාර භවනේට යන එක තාපස කෙනෙක් දන් වළඳලා මේ කෝරබ්බ රජුරන් වෙනට යන මේ ගිය තාපසවරුන් තම තමන් ගිය තැන් ගැන ಗುಣ කියන මේ දායකෝ හතර දෙනා ඒ තැන් පතලා පින් කරලා ඒ තැන්වල උපන්න එක්කෙනෙක් නරජ උපන්න එක්කෙනෙක් කරුණ රාජ උපන්න එක්කෙනෙක් සත්‍ර උපන්න අනික් එක්කෙනා ධනන්ජේ කෝරා රජුගේ බිසවගේ කුස උපන්න ඉපිදිලා වැඩි විය පැමිණිලා මේ මේ තනත් මේ කුමාරයාට රාජ්‍ය ලැබුණා දවසක් කල්පනා කළා මෙහෙම නිකන් ගලා මම සිල් ගන්න ඕනේ කියලා සිල් සමාදන් වුණා සිල් සමාදන් වෙලා ඉන්නේ ඉන්නවා සක්දෙව් රජුගේ සිල් සමාදන් වෙලා කල්පනා කළා මම මේ මේ දිව්‍ය ලෝකේ සිල් දකින්න බෑ යන්න ඕනේ කෝරජ රජුණන් වෙනට කියලා ගියා නාග රජුගේ සිල් සමාදන් වුණා අර වෙනටම ආවා ගරුක රජුව සිල් සමාදන් වෙලා ඒ වෙනට ඇවිල්ලා තැන් තැන් වල ඉඳලා හවස් වෙනකොට අර කෝරබ්බි රජුව මඟුල් පොකුල් ළඟ ඉඳලා වාඩි වුණා. අර දෙන දැකලා මෙතෙන් මේ හතර දෙනා බොහොම මිත්‍රයි. එතෙන්දී ඇහුවා එතකොට මේ දැන් නාරදතුමා ගරුරතුමා ඉන්නේ මිනිස් වෙතින්. ඇහුවා කාගේ සීලයේද වැඩි හොඳ? අපි හතර දෙනාගෙන් එතෙන්දී වර්ණ රජුව ප්‍රකාශ කරනවා. යෝ කෝපනීයේන කරෝති කෝපං නකුජ්ජති සප්පුරිසෝ කදාති බුද්ධෝපි යෝ නාවි කරෝති කෝපං සංවේ නරං සමනං ආහු ලෝකේ මේ ලෝකේ තරහ ගන්න දෙයක් තරහ ගන්න කරුණක් ඇති වෙලා තරහ ගන්න නැතු ඉන්නවා නම් ආන් ඒක බොහොම ලොකු ගුණයක් දැන් මේ ගම රජුරු අපේ පිරිසත් එක්ක බොහොම සතුරුයි විරුද්ධයි නමුත් මේ ගම් රජතුමා දැප ගමන් මට දර්ශනය ඇති වුණා මාතෘ පිතෘස්නේහ ඇති වුණා තරහක් ඇති වුණේ නැහැ ඒ නිසා තරහ ගන්න ඕන අරමුණේ තරහ ගන්න නැතුව ඉන්නවා නම් තරහ ගත්තත් ඒක විරුද්ධකම් කරන්න යන්නේ නැත්නම් ඒ තරහ හිතේම නිවා ගන්නවා නම් ඒ මේකේනා මේ ලෝකේ ශ්‍රමණයයි කියලා මම කියනවා ආ ඔය ආකාරයෙන් මේ Taman හිත වෙනසකටපත් කරගන්නේ නැහැ පග්ුණය හිතන් ඕන මගේ හිත මං වෙනසකටපත් කරගන්නේ නැහැ නච පාපිකං වාචං නිච්ඡාරෙස්සං මං බනිර යන්නේත් නැහැ හිතාන් කම්පීච විරිස්සාන් හිත චිත්තාන දෝසං කරා බාහිර දෙයක් නිසා හිතේ තියෙන මේ තරහ මතු කර ගන්නේ නෑ මං තරහ මතු කර නොගෙන මම හිතාම කම්පීත විහෙරිස්සාමි මං කරුණාව උපදවා ගන්නවා කරුණාවෙන් මං වාසය කරනවා අනුන්ට දුකක් දෙන්නේ නැ එතකොට දැන් මේ කරුණාවන්ත වෙන්න ඕන කියලා තමන් හිතන්න ඕන මේ කරුණාවන්ත වෙන්න ඕන කිව්වට නිකන් කරුණාව ඇති වෙන්නේ නැහැ වී ඇටේ පැලවෙලා වී කරලක් එන්න නම් නිකන් අටුවේ තිබුණට බෑ. දිය පොහොර පස් එක්ක සම්බන්ධ වෙන්න ඕන. ඒ වාගේ කරුණා උපදවන කාරණා වලින් කරුණා උපදවන්න ඕන. මණික් ඉල්ලමක මණිකක් වාගේ මේ කරුණා චෛතසිකේ කුසල චෛතසික 25ක් අපි ළඟ තියෙන එකක්. මේ කසල ගොඩක කසල වාගේ තමයි මේ ද්වේෂය කියන එක. දැන් ද්වේෂේ නූපදවා කරුණා උපදවා ගන්නවා. කරුණ උපදවන්න මොකද කරන්න ඕන අනාථ භාව දස්සන පදත්තාන කරුණ මේ ලෝකවාසී හැම දෙනාගේම අසරණ බව හිතන්න ඕන ඒ මත් නිසාද කොයිතරම් නිවන් නොදකපු සත්ත්වය බොහොම අසරණයි අනාථයි මත් නිසාද නිරේ උපදින පව් තියෙනවා තිරිසන් ආපාය උපදවන පව් තියෙනවා പ്രേත ආපාය උපදවන පව් තියෙනවා බඩගිනි දුක තිබහ දුකාදී নানা ප්‍රකාර දුක් වලින් වට වෙලයි සත්‍ය වාසය කරන්නේ ඒ නිසා දුකින් වාසය කරන එබැවින් ඒ දුක් ඒ දුක්ඛිත සත්වයෝ දුකින් මිදෙත්වා තරදර වලින් මිදෙත්වා හිරිහර වලින් මිදෙත්වා උපද්‍රව වලින් මිදෙත්වා අලාභ වලින් මිදෙත්වා මේ ඒ සියලු සත්වයෝ හැඳුම් මේ ශෝක හැඳුම් වලින් මිදෙත්වා හිතේ අමාරුකම් කයේ අමාරුකම් වලින් මිදෙත්වා මෙහෙම හිතන මේ හිතන්නේ මේ හිතන එක භාවනාව නෙමෙයි මේ කරුණ උපදවා ගන්න ක්‍රමයයි. ඉතින් මෙන්න කරුණා උපදවන්න ඕනේ තමන්ගේ సంతානයේ තුල. ඒ කරුණාවක් උපදිනකොට කුසල চৈতසික 34ක් ඒ මොහොතේ පහළ වෙන අන්නේ සමාන 13යි සෝබන සාධාරණ চৈতසික මේ 19යි ප්‍රඥාවයි කරුණාවයි 34ක් চৈতසික සහිත කුසල් හිතක් උපදිනවා. යම් කිසි විදියකින් ද්වේෂයක් එහෙම උපන්නොත් ඒ ද්වේෂේ උපන්නාම ඒකෙන් වැරදි සිද්ධ වෙනවා වැරදි හයක් සිද්ධ වෙනවා මොනවාද ඒ වැරදි හය තමන්ගේ సంతානයේ තුල උපදිනවා අකුසල් හිතක් උපන් නිසා වැරදි හයක් සිද්ධ කරන්ද තමන්ට මේ කාරණා හිතෙනවා ඒ මොනවාද දඬුණු ගුරු වලින් ගහන්න හිතෙනවා මරන්න හිතෙනවා අනුන්ගේ සැප නැති කරන්න හිතෙනවා අනුන්ට අලාභ කරන්න හිතෙනවා අනුන්ට නිඳා කරන්න හිතෙනවා අනුන්ගේ වැරදි කියාපාන්න හිතනවා. ඒ වැරදි හයක් සිද්ධ වෙනවා ද්වේෂය නිසා. එතකොට ද්වේෂයක් තනිකර උපදිනා නෙමෙයි. අන්‍ය සමාන 12යි, අකුසල සාධාරණ 4යි, ද්වේෂයි 17යි. 17ක් අකුසල් වලින් පිරිවලාගත් හිතක් උපදිනවා. ඒ හිතෙන් අර අකුසල් සිද්ධ වීම නිසා ආදීනව 8ක් ඇති වෙනවා. මරණාසන්න මොහොතට තමන්ගේ සීනුවන නැති වෙලා යනවා. පින් මතක් කරගන්න බැරි වෙනවා. මරණයෙන් පස්සේ අපාය උපදිනවා. යම් කිසි විදියකින් මරණාසන්න වේලාවට පිනක් ඉදිරිපත් වුණාම වහ කෝපෙට කිරි වක් කරපුවාම කිවල බලේ නැති වෙලා යන්න වාගේ අර තමන්ගේ කුසල ශක්තිය සම්පූර්ණයෙන් නැති වෙනවා අර තමන් අර අකුසල අකුසල කුසල ශක්තිය නැති කරන අකුසල උපපීලක වශයෙන් ඉදිරිපත් වෙලා කුසල බලය නැති කරනවා එතකොට දුක් කැටි තැනක උපදවන ඒ නිසා අර හොඳ තැනක උපදවන් ඉදිරිපත් වෙච්ච කුසලයේ බලේ නැති කරනවා. එතකොට ඒකෙන් ආ අර දුක් කැටි තැනක උපදවනවා. ඒ වාගේම අවලස්සන කෙනෙක් වෙනවා, රෝගියෙක් වෙනවා. තමන්ට ආහාර පාන හිඟ කෙනෙක් වෙනවා, දුප්පත් කෙනෙක් වෙනවා. අදු ආදියෙන් මරණය සිද්ධ වෙනවා. මේ කාරණා අටක් ආදීනා වශයෙන් ඇති වෙනවා. එතකොට මේ කරුණාවක් උපන්නා මෙහෙම නෙවෙයි. අර වැරදි හැම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දැනත්තා මරණාසන්න වෙලාවට තමන් කළ පින් මතක් කරගන්න තිනුවන හොඳින් පවතිනවා. ඒ වාගේම මරණ ඒ මරණයෙන් පස්සේ සුගතියක උපදිනවා. වාසනාවන්ත සැප ඇති මිනිසෙක් වෙලා උපදිනවා. ඒ වාගේම ලක්ෂණ කෙනෙක් වෙනවා. මේ නිරෝගී කෙනෙක් වෙනවා. මේ ආහාර පාන සුලභ කෙනෙක් වෙනවා පොහොසත් කෙනෙක් වෙනවා බොහෝ කලක් සැපතේ ජීවත් වෙනවා මේ කියන්නේ කරුණා හිත ඉපද වීමෙන් ධ්‍යාන නූපන්නොත් ධ්‍යාන පන බ්‍රහ්ම ලෝක ඉපදිනොත් එතකොට දැන් අපි මේ ආකාරයෙන් තමන් හිතනවා මං අනුන්ට දුකක් දෙන්නේ නැහැ අනුන්ගේ තියෙන දුක් මං ඉවත් කරන්නෙක් වෙන්න ඕනේ හිතලා තමන්ටයි තමන්ගේ හිතවතටයි මධ්‍යස්ථාටයි සතුරාටයි කියන හතර දෙනාට බෙදලා කරුණා භාවනාව කරනවා මෙත්ත චිත්තා භවි මෙත්ත චිත්තාන දෝසංකර ඉලබුද්ධානන් වහන්සේ වදාරනා කර්ගුණේ මෛත්‍රී හිත නම් ඇති කර ගන්න ඕන කියා කල්පනා කරන්න ඕන එතකොට මේ මෛත්‍රී භාවනාව ගැනයි මේ ප්‍රකාශ කරන්නේ එතකොට මේ මෛත්‍රී භාවනාව කිව්වට සියලු සත්වය සුවපත් වෙත්තා කිව්වට මෛත්‍රී භාවනාව වෙන්නේ නැහැ මෛත්‍රිය තියෙන්න ඕන යම් කිසි රෙදි පැලැස්තරයක් අලවනවා දෙත් නැතු රෝගේ සුවපත් වෙන්න දේ දැන් නිකන් පැලස්තරේ විතරයි කුංචි ළමයි සෙල්ලමට වැලිපත් යන්නා වාගේ මේ වාටපත් කියන මේ අහවල් මේ දූණු ව්‍යංජනේ කියන මේ අල ව්‍යංජනේ කියන නමුත් එහෙම එකක් නෑ වැලි විතරයි ඒ වාගේ නිකන් සුවපත් මෛත්‍රියක් නැතුව සුවපත් වෙත්වා කීවාට මෛත්‍රී භාවනා වෙන්නේ නැහැ මෛත්‍රියක් ඇති කරගන්න ඕන කොහොමද මෛත්‍රියක් ඇති නැති බව දැනගන්නේ තමන් බලන්න ඕන අන් තමන්ට වඩා සැපසේ ඉන්නවාට තමන් තුනම් මෛත්‍රියක් නැහැ වෙන කෙනෙකුට ආරක්ෂාවක් ලැබුණා කියලා අහනකොට අසතුටු වෙයි නම් මෛත්‍රිය නැහැ වෙන කෙනෙකුටම කඩමක් ලැබුණා ගෙයක් දොරක් හදාගත්තා කියලා අසතුටක් වෙයි නම් මෛත්‍රිය නැහැ තමන්ට වඩා අනුන් කොහොමද වෙනවාට අසතුටු නම් මෛත්‍රිය නැහැ එතකොට මේ ඒ මොකද කාරණේ අනුන්ගේ සැපතට සතුටු වීම මුදිතාවයි මෛත්‍රිය නෙවෙයි එතකොට තියෙන සැපතට සතුටු වෙන්න බැරි නම් මෛත්‍රියෙන් කරන්නේ සැප සලස්සන හිතයි. සැපක් සැලැස්වීමයි. තියෙන සැපතට සතුටු වෙන්න බැරි නම් අමුතුවෙන් සැපක් සලස්සනවා කියන කාර්ය වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඒ නිසා මෛත්‍රිය ඇති කරගන්න ඕන. කොහොමද මෛත්‍රිය ඇති කරගන්නේ? සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ මෛත්‍රී ආනිසංස ප්‍රකාශක තන් තමන් මෙනෙහි කරන්න ඕනේ. යෝ පුබ්බන්න සමයං ඔක්ක සතන්දානං දදෙය්‍ය යෝ මධ්‍යන්තික සමයං ඔක්ක සතන්දානං දදෙය්‍ය යෝ සායන්න සමයං ඔක්ක සතන්දානං දදෙය්‍ය මහණෙනි යම් කිසි කෙනෙක් උදේ වරුවේ ධනීත භෝජන ආමේ භාජන කීයක් දන් දෙනා දවල් කාලේ ප්‍රණීත ප්‍රණීත භෝජන භාජන කීයක් දන් දෙනවා හැන්දෑ වේලාවේ ආහාර භාජන කීයක් දන් දෙනවා ඉතින් මානෙනි යෝවා පුබ්බන්න සමයන් අන්තමසෝ ගද්දුහන මත්තම්පි මෙත්තා චිත්තං භාවේය යෝවා මච්ඡන්තික සමයන් ගද්දුහන මත්තම්පි අන්තමසෝ ගද්දුහන මත්තම්පි මෙත්තා චිත්තං භාවේය යෝවා සායන්න සමයන් අන්තමසෝ ගද්දුහන මත්තම්පි මෙත්තා චිත්තං භාවේය මානෙනි යම් කිසි කෙනෙක් උදේ වරුවේ අසුරුසනක් ගසන තරම් පමණ සුදු කලක් කිරිපීරක් දෝනා තරම් පමණ කලක් සුවඳ පිටක් අරගෙන ඇඟිල්ලෙන් නාසය ළඟ තියලා ඉඳින තරම් කලක් ඇසිපි හෙලන තරම් කලක් මෛත්‍රී භාවනා කරයිද අර 300ක් ආහාර භාජන දන් දුන්නාට වඩා ඒක බොහොම ආනිසංසයි ඒ කිව්වේ දන් දෙන්න එපා කියලා කිව්වා නෙමෙයි ආනිසංස ප්‍රකාශ කිරීමටයි එතකොට මුළු මහත් දඹදිව බෙර ඇතක් වාගේ සම කරලා පසේ බුදුවරුන් රහතුන් වඩා හිඳුවලා දෙන දාණයට වඩා එකම බුදුරජාණන් වහන්සේට දෙන දානි ආනිසංස වැඩි. ඊට වඩා බුදුආම මහ සංඝට දෙන දානි ආනිසංස වැඩි. ඊට වඩා සතර දිගින් වඩින සංඝ රත්නයේ විහාරයක් ආරාණයක් සංඝ සතු කොට පූජා කිරීමේ ආනිසංස වැඩි. ඒ සියල්ලටම වඩා සුවඳ පිටක් තරම් එකවරක් නාසයට තියලා ඉඳිනවා නම් අසුසනක් ගතන තරම් පමණ කලක් නැති පිහෙන තරම් පමණ කලක් මෛත්‍රී භාවනා කරයි නම් අර සියල්ලට වඩා ආනිසංස වැඩි මහත්ඵලයි මහානිසංසයි කියලා වදාලා මා භික්කවේ පුඤ්ඤානං භායිත්ත සුඛස්සේතං මේ යදිදං ඉත්තස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානීති මහණෙනි මේ පින්වල පාය වෙන්න එපා පින් කරන්න ගියාම යම් යම් අඩුපාඩුකම් වේ කියලා බය වෙන්න එපා මක් නිසාද පින් කියලා කියන්නේ දුක් දුරු කරන සැප දෙන සැප සැප ලබා දෙන සැප ගොඩකටයි පින් කියන වචනේ පාවිච්චි කරන්නේ මහණෙනි මම අවුරුදු හතක් මෛත්‍රී භාවනා කරලා කල්ප හතක් ධර්ම ලෝකයේ මං ඉපදිලා 36 වරක් සක්විති සත්‍ර සම්පත් ලැබලා සිය ගණන් වාර සපුත්‍ර සජසප ලැබලා එක් අවස්ථාවක මම කල්පනා කළා මොන දිනේද මට මේ තරම් සැප ලැබුණේ එතෙන්දි මට පෙනුණා මම දන් දීම සිල් සමාදන් වීම මෛත්‍රී භාවනා කිරීම ඒ මෛත්‍රී භාවනා කිරීම කියලා ප්‍රකාශ කළේ ධ්‍යාන ලබන් ඉස්සර වෙලා ඇති වෙන කාමාවචර අවස්ථාවේ මෛත්‍රී කුසල් සම්බන්ධවයි මම මෙච්චර සැප වින්දා ඔය ආකාරයෙන් විදුර පඬිතුමා නාද භවනයේට ගිය වෙලාවක ඇසුවා වර්ණ රජුරුවන්ගෙන් මේ තරම් සැප සම්පත් ලැබුවේ කොහොමද කියලා. අපි මිනිස් ලෝකේ දස දාන වස්තු දන් දුන්නා. ඒ පිනෙන් මේ සැප ලැබුවේ. එතෙන්දි බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නවතත් මේ වාගේ සැප ලබන්න නම් නුඹලා පින් කරන්න ඕන. එතෙන්දි නාගතුමා කියනවා ස්වාමීනි නාග ලෝකේ දුගී මගී යාචකාදීන් නෑ දන් දෙන්නේ. ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් දන් දෙන්න. ඒ නිසා නාග ලෝකේ දන් දෙන්න බෑ. පින් කරන්න බෑ. එහෙමනම් මම කරුණා කියන්නම්. භෝගී හිතේ සංසි දූප පන්නා කුත්තාච දාරා අනුජීවිනෝට ඒසු තුවං වටසා කම්මනාත් අසම්පදුක්ඛෝ භවහි නිච්ඡං ඒ නිසා මං ලොකු පින්කමක් කියන්නම් තමන්ගේ නාග පිරිසට මෛත්‍රියෙන් කතා කරන්න ඕන. තමන්ගේ සේවක පිරිසට මෛත්‍රියෙන් කතා කරන්න ඕන. තමන්ගේ අමුදරුවන්ට තරහින් කතා නොකර මෛත්‍රියෙන් කතා කරන්න ඕන. ඒ වාගේ එක එක්කෙනා ගැන තරහින් හිතන්න යන්නේ නැතුව මෛත්‍රියෙන් හිතන්න ඕන. මෛත්‍රියෙන් යම් යම් උපකාර කරන්න ඕන. අනුන්ට සපතක් වේවා කාටත් හොඳක් වේවා කියලා හිතන්න ඕන. ආ මේ ටික අර දන් දුන්නාට වඩා නාග ලෝකේ නෙවෙයි මෙහෙම මෛත්‍රීත වැඩුවොත් දිව්‍ය ලෝකෙක දිහා බොහෝ සැප සම්පත් ලබන්න පුළුවනි. ඔය ආකාරයෙන් ප්‍රකාශ කළා. ඉතින් අපි මේ මෛත්‍රිය ඇති කරගන්න ඕනේ సంతානයේ තුල. දැන් යම් යම් කෙනෙක් ගැන අපිට තරහා එනවා නම් අපි කල්පනා කරන්න ඕනේ. දිය බුදුලක් ටික වෙලාවක් තිබිලා නැති වෙලා යනවා. ඒ වාගේ මේ දෙතිස් කුණගොඩ එවත් මේ කසලගොඩ අසුචිගොඩ తాවකාලිකයි ටික කලක් කතාබස් කරමින් ගමන් බිමන් යමින් නෑදෑ මිත්‍රකම් පවත්වමින් ඉහත නැටෙච්ච හැටි මල කඳක් වෙලා මේක සෝලේ ගිහිල්ලා අහක දාන තුනක් පමණයි ටික කලක් තිබිලා අහක දාන අසුචි ගොඩවල් වලට මං තරහ අරගෙන පව් පුරවා ගන්නේ ඇයි? ඒ නිසා මං ඒවා අරමුණු කරගෙන මෛත්‍රී හිත උපදවා ගත්තොත් මට දෙවියෙක් වෙලා උපදින්න පුළුවන්. මිනිසෙක් වෙලා උපදින්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෙක් වෙලා උපදින්න පුළුවන්. අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න පුළුවන්. සතයක්වත් විය දන්නේ නැතුව මම නිකම්ම ඉඳගෙන මට කිසිම මහන්සියක් නැතුව කිසිම අඩුපාඩුවක් නැතුව මේ සැපපතන හිත අනන්ත සැපතක් වේවා කාටත් හොදක් වේවා යහපතක් වේවා කියලා හිතන හිතෙන් මට ඒ තරම් සැප සම්පත් ලබන්න පුළුවන් නම් මං තරහ අරගෙන නිරේ උපදින එක කොයිතරම් මට පාඩුවක්ද තිරිසන් අපාය උපදින එක මට කොයිතරම් පාඩුවක්ද പ്രേත ආපාය උපදින එක මට කොයිතරම් පාඩුවක්ද මම යයි කියන මේ ශරීර කූඩුවක් తాවකාලික මේ කහක දාන ගුණක් පමණයි ඒ නිසා මේ ටික කලක් තිබි ලහක දාන ගුණකට මම කියලා අරගෙන මට දන්නා කියලා එයා ගැන විරුද්ධ කාර්යයා කියලා මං තරහ ගන්න හොඳ මේ අසුති ගොඩට දන්නත් කමක් නෑ මොන දේ කිව්වත් කමක් නෑ මේ කහක දාන ගුණක් පමණයි ඒ නිසා මම සියලු සත්‍යයන් අරමුණු කරගෙන යහපතක් වේවා කියලා මම හිතන්න ඕන. මේ කිවි මෛත්‍රී භාවනාව නෙමෙයි. මෛත්‍රියක් උපදවා ගන්න. ඒ නිසා මගේ බුදුයාණන් වහන්සේ මට වදාරා මානිනී නුඹට නව නව කෙනෙක් නෑ. පිය නව කෙනෙක් නෑ. අයියා නව කෙනෙක් නෑ. අක්කා නව කෙනෙක් නෑ. මුණුබුරා නව කෙනෙක් නෑ. මිනි බිරි නව කෙනෙක් නෑ. මල්ලි නව කෙනෙක් නෑ. අයියා නව කෙනෙක් හැම දෙනාම අනන්ත සංසාරේ අනන්ත වාර ගණන් මව් වෙලා තියෙනවා. පියා වෙලා සිටියා. අයියා වෙලා හිටියා අක්කා වෙලා හිටියා මව් වෙලා එක්කෙනෙක් මව් වෙලා දීපු කිරිසතර මහා සාගරයේ ජලයට වැඩි පියා වෙලා මගේ මං වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරමින් මට සැලකු වාර අනන්ත මට අයියා වෙලා අක්කා වෙලා මගේ මල මුත්ත අදිමින් මට උපකාර කළ වාර අනන්තයි ඒ නිසා මේ ලෝකේ ඉන්න හැමදෙනා මගේ මෞර්ය ධර්මමුතුරු ආදී පිරිසක් භවතිරෙන් ගහිලා මට පෙනෙන්නේ නැහැ මට බුද්ධේ නිවාස ඥානෙන් මට බලන්න බෑ නමුත් බුදු පියාණන් වහන්සේගේ බුදු වචන එළියෙන් මේ සත්‍ය දැකලා මට මේ ඒ ඇත්තන් ගැන මෛත්‍රී පදවන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ වාසය කරන මාගේ මව්පිය දරුමුණු දුරු මිනිබිරි ආදී සෑම දෙනාටම සපපත් වේවා. යහපතක් වේවා. ඔයා කලින් හිතන ආන්ගෙට මෛත්‍රිය තමන් උපදවා ගන්න පුළුවන්. දැන් මෛත්‍රිය තමන්ගේ සංසාර ඇති කරගෙන දැන් මෛත්‍රී භාවනා කරන්න ඕනේ. අර සත්ත අරන්නේ මෛත්‍රියක් උපදවන්නේ අපහසුයි. එතකොට වීදුරු බෝලයක් උද වීදුරු බෝලයක් තියන්නා වාගේ බොහොමෙච්චර කැටි කරගන්නේ මහසි ගන්න ඕන ඇඟිල්ල උඩ කෝටුවක් තියාගෙන ඒ ඇඟිල්ල උඩ කෝටුව නවත්තා ගන්න නම් කතා කර කර එහා මෙහා වටපිට බල බලා බෑ ඇඟිල්ල අත එහාට මෙහාට කරන්න වෙනවා තමනුත් එහාට මෙහාට යන්න වෙනවා ඒ වාගේ මේ මෛත්‍රී භාවනාව කරන තැනැත්තාට මුලින් ටිකක් අපහසු වුණත් තමන් නිතරම තමන් නාන්න යනකොට සුවපත් වෙත්වා කියලා හිතනවා. අඳුමක් අඳිනකොට සුවපත් වෙත්වා කියලා හිතනවා. මේ සුවපත් වේවා සුවපත් වෙත්වා කියන වචන දෙක පුරුදු කරනවා. ආහාර ගන්නකොට සුවපත් වේවා හෝ සුවපත් වෙත්වා. සෑම ක්‍රියාවක් පාදාම සුවපත් වෙත්වා කියන වචනේ පුරුදු කරනවා. භාවනා කරන වෙලාවට සියලු සත්‍යයන් එක අරමුණකට අරගෙන එක් අරමුණක් වශයෙන් හිතාගෙන සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා මෙනෙහි කරනවා. එතකොට දැන් එහෙම කලක් එහෙම මෙනෙහි කරගෙන යනකොට ආන් අර පහන් දැල්ලක් කෙලින් ගමන් කරන්න වාගේ මල් වෙඩිල්ලක මල් කෙලින් ගමන් කරන්න වාගේ Tamange අර සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන අරමුණ පිරිසිදුව දැන් ඇති වෙලා පවතිනවා. ඒ අරමුණෙන් පිට පිට පණින් නැතුව දැන් පවතිනවා. එතකොට සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා සිය වාර ගණන්, දහස් වාර ගණන්, ලක්ෂ වාර ගණන්, කෝටි වාර ගණන් අරමුණ අල්ලාගෙන හිතන්න ඕන. එහෙම කලක් මෙනෙහි කරනකොට තමන්ද හරි තමන්දම වැටහෙනවා හිත දිහා දැන් තමන් බලන. හිත දිහා බලනකොට යම් කිසි කෝටුවකින් වතුරේ විලේ දියසෙවිල් එහාට මෙහාට කරපුවාම වතුර පෙනෙන්න වාගේ. සියලු සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන භාවනා අරමුණ නැමැති කෝටුවෙන් අර හිත වැහිලා තිබිච්ච නීවරණ කෙලෙස් ඉවත් වෙලා හිත දැන් පේන්න පටන් ගන්නවා. හිත බබලන බව පේන්න පටන් ගන්නවා. දැන් තමන්ගේ හිත හොඳයි කියලා තමන්ට වැටහෙනවා. කලින් තමන් හිතගෙන තමන්ට කියන්න බෑ. දැන් තමන්ගේ හිත හොඳ බව තමන්ටම දැන් වැටහෙනවා. දැන් දැන් එතකොට සත්‍යයක් පුද සත්‍යයක් තියනවා වාගේ. දැන් සියලු සත්‍යය සුවපත්ත්වා කියන අරමුණත් එක්ක හිත සම්බන්ධ කරන්න පුළුවනි. අරමුණ හිතයි දැන් එකිනෙකට සම්බන්ධ වෙලා පවතිනවා. අරමුණෙන් පිටපණින්නේ නැ. දැන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන අර අරමුණ හිතයි සම්බන්ධයෙන් පවතිනවා. එතකොට දැන් ආලෝකයක් ඉපන්දන් කියක් වාගේලියක් Tamanne පේන්න පටන් ගන්නවා. තව ටිකක් දුර භාවනා කරනකොට ඉටිපන්දම් 15ක බල්බයක එළියට වඩා ආලෝකයක් දැන් පේන්න පටන් ගන්නවා. ඉටිපන්දම් 25ක එළියට තියෙන බල්බයක ආලෝකයට වඩා එළියක් දැන් පේන්න පටන් ගන්නවා. ඉටිපන්දම් 50ක එළියක් තියෙන බල්බයක ආලෝකයට වඩා දැන් එළියක් පේන්න පටන් ගන්නවා. මේ කිවි ආලෝකය වැඩි වේගෙන වැඩි වේගෙන යන ආකාරයට තේරුම් ගන්න උපමා වශයෙන් ඉතින් දැන් ටිකෙන් ටික ආලෝකය වැඩි වේගෙන වැඩි වේගෙන යනවා. මොකද මේ ආලෝකය වැඩි වූ හිතේ පිරිසිදුකම නිසා නිසා අර ඥාන තමන්ගේ సంతානයේ තුල හිත පිරිසිදු වීමෙන් දැන් කෙලෙස් ඈත් වෙලා හිත බබලනවා ඒ නිසා ආලෝකයක් පේනවා එතකොට දැන් මේ ටිකෙන් ටික මේ ආලෝක මණ්ඩලයේ පේනකොට ආලෝක මණ්ඩලයේ තුල යම් යම් සතුන් ඉන්නා වාගේ පේනවා දැන් එතෙන්දි මේ සතුන් නොපෙනේවා ආලෝක මණ්ඩලයේ තුල සිටින සතුන් නොපෙනේවා අදිෂ්ඨාන කරන්න ඕනේ මේක සමත භාවනාවක් විදර්ශනාවේ නම් දැකීමක් දැකීමක් කියලා මෙනෙහි කරන එකයි මේකෙදි මෙනෙහි කරන්න හොඳ නැහැ මේකෙදි මෙනෙහි කරන්න ඕන මේ පේන සතු නොපෙනේවා ආලෝක මණ්ඩලේ පමණක් පෙනේවා ඊළඟට කෑලි කෑලි වාගේ පුංචි කුඹු අඳු වාගේ පේන්න පටන් ගන්නවා මේ පේන පුංචි පුංචි කෑලි කොටස් මට නොපෙනී අධිධාන කරන්න ඕන දැන් එතකොට ආලෝක මණ්ඩලේ විතරක් පේනවා. දැන් බොහොම හිත පිරිසිදුයි. දැන් තමන් හිත පිටපණින්නේ නැහැ. දැන් තමන් බලනවා දැන් මගේ හිත පවතින්නේ කොහොමද කියලා බලනකොට තමන්ද පේනවා. දැන් මගේ හිත සියලු සත්වයෝ සුවපත් වෙත්තා කියන අරමුණට යන බව. ඒක නිතරකයේ කියන එකයි අරමුණට ගමන් කරන බව. හිත අරමුණට ගෙනියන බව තමන්දම දැන් පේනවා. තව ටිකක් දුර භාවනා කරනකොට ඒ ආකාරයෙන් තව පැහැදිලිව පේනවා ඊළඟට අරමුණට ගිය හිත අරමුණේ සම්බන්ධයෙන් පවතින බව ඒක චාරයයි දැන් කවදාවත් නැති ප්‍රීතියක් දැන් Tamanට ලැබුණා කියලා Tamanදම වැටහෙනවා ඒක ප්‍රීතියයි දැන් ලොකු සැපයක් මේ භාවනා අරමුණ නිසා ලොකු සැපයක් දැන් ඇති වුණා කියලා Tamandම වැටහෙනවා. ඊළඟට දැන් හිත අරමුණේ තැම්පත් වෙන බව Tamandම පේනවා. මේ කියපු විතර්ක, ਵਿਚාර, ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ අංග පහ තමයි ධ්‍යාන කියලා කියන්නේ. එතකොට දැන් උපචාර ධ්‍යාන ලැබුව අවස්ථාව. දැන් ධ්‍යාන කියලා කියන්නේ එකක් හිතීම කියන එකයි ධ්‍යාන කියන වචනේ තේරුම. අංග කියන්නේ එකක් හිතීමට හේතු වෙන කාරණා කියන එකයි. එතකොට මේ අංග පහ මේ කාරණා පහ එකට වැඩ කරනකොට එකක් හිතන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේකට ධ්‍යාන කියන වචනේ පාවිච්චි කරනවා. අමු පුවක් ගෙඩියක ලෙල්ල ඇරලා අමු පුවක් ගෙඩියේ මැද තියෙන කුරුට්ට මද ඇරලා මේ මුණතේ තිත් පහක් කළු තින්ත වලින් තිත් පහක් අපි ඒ දැන් මේ ඒක මේ තිත් පහක් තියෙන හැටියට පිළියෙල කරනවා. එතකොට තිත් පහක් ඔබනවා. ඒත් දැන් කළු පාට පුල්ලි පහක් අර මුනත වටේට පේනවා. දැන් අර අපින් ගුරු කරපු කෙනෙක්, දක්ෂ කෙනෙක් අර පුවත් ගෙඩි උඩට දමලා පුරක් අල්ලනවා අර පුර පුවක් ගෙඩියේ තියෙන සිදුරට මේ උල වැටෙන්න. දැන් වැටුණා. එතකොට මේ උල වාගේ තමයි චේව සත්‍යය සුවපත්ත්වා කියන භාවන අරමුණ. අර තිත් පහ වාගේ තමයි ධානාංග පහ. හුවක් gediye වාගේ තමයි දැන් අර ධානාංග පහෙන් යුක්ත හිතට අනුවක් gediye දැන් එතකොට මේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන අරමුණ අල්ලාගෙන දැන් ධාන හිතක් පහළ වෙනවා ඒක ධාන සමවැදීම කියන එකයි ආන් දැන් ප්‍රථම ධානයේ ලබු අවස්ථාව අර Tamand මේ කාරණා පහ පෙනෙන්නේ නැත්තම් මට ධ්‍යාන ලැබුවේ නැහැ කියලා ඒකෙන් Taman තීරණය කරන්න ඕනේ. මේ කාරණා පහ Taman හිතට පෙනෙයි නම් දැන් මට ධ්‍යාන ලැබුණා කියලා තීරණය කරන්න ඕනේ. ඉතින් මේ මෛත්‍රී භාවනාව ගැන සියලු විස්තරය ප්‍රකාශ කළා නෙමෙයි මේ සාමාන්‍ය කමනක්. තවත් ක්‍රමයක් තියෙනවා. Taman ගරු කරන උත්තමයකට මෛත්‍රිය වඩලා ධානාංග උපදිනකම් මෛත්‍රිය උපදවලා ඊළඟට Taman ඊළඟට Taman හිතවතා මධ්‍යස්ථා සතුරා කියන හතර දෙනාට මෛත්‍රී කරන ක්‍රම තියෙනවා. තවත් ක්‍රම තියෙනවා. එක එක යෝග එක එක කෙනාට වැටෙන ආකාරයෙන්. ඉතින් ඒ සියල්ල විතර කරන්නලා මදි. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා පග්ගුණ ආදුරවන්ද පග්ගුණය යම් කිසි කෙනෙක් උඹට බැන්නක් ගැහුවත් උඹ හිතන්න ඕනේ නැතිව මේ චිත්තං කරන ධම්ම පරිසති ච පාපිකං වාචං මිච්ඡාරිස්සාමි මේ හිතං කම්පීඩ විහෙරිස්සාමි මෙත්ත චිත්තෝන දෝසන්තරෝ මම හිත වෙනසකට පත් කරගන්නේ නැහැ මම මං බනින්ද යන්නේත් නැහැ මං මට දැනට එක්කෙනාට දුකක් දෙන්නෙත් නැහැ එයාගේ කින දුක් දුර වේවා කියලා මං කරුණා ඇති කරගන්නවා ඒ වගේම මම මෛත්‍රී හිත ඇති කරගන්නවා ඉතින් මේ මේ මේ අවස්ථාවේ මේ කාර්ය ටිකක් අපි පුරුදු කරන්න ඕනේ. දැන් මේ කරුණා මෛත්‍රී ආදී මේවා භක්ම විහාර භාවනා. සබ්බේ සම්පි ඒතේසං තත්තු කම්මේතා ඡන්தோ ආදි යන්නේ පෙන්නනවා මේ භාවනාවේ මුලින්ම තත්තු කම්මේතා ඡන්දේ තමයි මුලින් ඒකේ තේරුම මම අනුන්ට සැප දෙන හිතක් උපදවන්න ඕනේ මං අනුන් දුකින් ගලවා ගන්න ඕන මං අනුන්ට සැප දෙන හිතක් උපදවන්න ඕන කියලා තමන් සියවාර දහස් වාර ගණන් හිතනවා ආ ඒ හිතීමත් අර මෛත්‍රිය දිනු කරගෙන ප්‍රකාර වෙනවා ඉතින් මේ කියාපු හැටියට බුදුරජාණන් වහන්සේ පත්ගුණ හාඳුරන්න වදාරන පත්ගුණය මම අනුන්ට දුකක් දෙන්නේත් නෑ එයා දුකින් මං ගලවා ගන්නවා එයාට මං සැප දෙන හිත උපදවනවා කියා පත්ගුණ හිතන්න ඕනේ දැන් පක්ගුණ හාමුදුරන් ඇහුවා කොහොමද පක්ගුණේ? නිස්සබ්දයි අවවාදේ පිළිගත්තේ නෑ පක්ගුණ හාමුදුරන් වහන්සේ. එතෙන්දි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ මහණෙනි මම බුදු වූ අලුතනම් බඩගිනි කෙනෙක් ආහාර ගැන සොයන්නා වාගේ බලාපොරොත්තු වෙන්නා වාගේ වතුර තිබා කෙනෙක් වතුර ගැන බලාපොරොත්තු වෙන්නා වාගේ කෙනෙක් දෙහෙත් ගැන බලාපොරොත්තු වෙන්නා වාගේ මුල් කාලේ මං ගැන බලාපොරොත්තුෙන් මං ළඟට ආවා. මං ඒ කාලේ මේ දේ කරන්නේ මේ දේ නොකරන්නේ කියලා කී මාත්‍රේ පමණයි. ඊට එහා වැඩි මහන්සියක් නැහැ. හරියට මේ කීකපු අස්සයන් බැඳපු අස්ස කරත්තේක ඒ අස්සයන් හයියෙන් යන්න ඕනෑ දැන හයියෙන් යනවා. හිමින් යන්න ඕනෑ දැන හිමින් යනවා. සමව යන්න ඕනෑ දැන සමව යනවා. ආන් ඒ වාගේ ඒ වාගේ වෙන්න ඕන මහණෙනි මං උඹලාට ප්‍රමාවක් දේශනා කර මහණෙනි යම් කිසි කෙනෙකුගේ සල්වත්තක් දිනු කරගන්න ඕන නම් ඒ සල්වත්තක් කියලා කියන්නේ අපේ මේ ලංකාවේ තියෙන සල් නෙමෙයි දඹදිව තියෙන නියම සල් වර්ගය එයා බොහොම වටිනවා ඒ සල් ගැන මෙතන දේශනා කර වදාලේ මහණෙනි ඒ සල්වත්තක් දිනු කරන්න ඕන කෙනෙක් දිමිගෝට අහක් කරනවා ලාටු වහිනේවා කපා දානවා දිරච්ච කෝටි කපාදානෝ ලල් කපාදානෝ ඉතින් එහෙම කරලා සාත්තු සප්පායන් කළාම ඒ සල්මණි හොඳට වැඩෙනවා ඒ වාගේ මහණෙනි නුඹලා ළඟ තියෙන තස්මා පිය භික්කවේ තුම්මි අකුසලං පදහත කුසලේසු ධම්මේසු ආයෝගං කරෝත උඹලාත් මහණෙනි මුල් කාලේ මේක කරන්නේ මේක කරන්න එපා කියා දුම් පමණින් ඒ කරන්න එපා කියාපු දේ නොකර ඉන්නවා කරන්න කියාපු දේ කරනවා වාගේ උඹලා අකුසාදුරු කරපල්ලා කුසල් වඩාපල්ලා එතකොට උඹලා මේ බුද්ධ ශාසනේ උඹලා දිනුවක් වෙනවා කියලා දේශනා කරලා ඊළඟට වරාරුණ මහණින්නම් තොරතුරක් උඹලාට දේශනා කරමි එනම් මේ සවක් නුවර හිටියා වේදිකා කියලා කුලදුවක් හැම තැන ප්‍රසිද්ධ වුණා බොහොම නිවිච්ච කෙනෙක් හැටියට, නිහතමානී කෙනෙක් හැටියට, බොහොම සිල්වත් ගුණවත් මේ කූර වචන නොකියන කූර ක්‍රියා නොකරන කෙනෙක් හැටියට ප්‍රසිද්ධ වුණා. කාලිදාසි කල්පනා කළා මේ වේදිකාවගේ ගුණ ප්‍රකට වුණේ මොන කරුණ නිසාද? ඇත්ත වශයෙන් තරහ එන්නේ නැතිව තරහ මේ නැතිව තරහ එන්නේ නැද්ද? නමුත් තරහ එන්න කරුණක් නැති නිසා තරහ එන්නේ නැද්ද? මම මේක බලන්න ඕන කියලා දවසක් කාලිදාස ඉලි වෙනකන් ඉඳාගත්තා. එතෙන්දි වේදිකාව රවලා බැලුවා මුකුත් එදා මුකුත් නැහැ. දෙවෙනි දවසේ තවත් වැඩි ඉඳාගත්තා. එදා කරුස වචනෙන් දැන්න. දැන් කාලිදාස කල්පනා කළා මං වැඩ හොඳට කරන හින්දා තරහක් එන්න දෙයක් නැතිසා ඉවසන්නේක් වගේ හිටියාට බොහොම තරහ එන සතරපරුස කෙනෙක් කියලා වටහාගත්තා. තුන්වෙනි දවසේ ඊටත් වඩා නිදාගත්තා. එදා අර දොර මේ දොර අගුලෙන් ඔළුවට ගැසුවා ඔළුවට වාලුණා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනා මහණෙනි යම් කිසි කෙනෙක් තරහා එන්න දෙයක් නැතුව තමන් කූර වටන කියන්නේත් නැතුව කූර ක්‍රියා කරන්නේත් නැතුව නිහතමානීව සංසුන්ව ඉන්නවා නම් ඒක ගුණයක් නෙවෙයි තමන යමෙක් වරදක් කළා නම් අප්‍රිය වචනයක් කීවා නම් ආන් ඒ වෙලාව තමන් නිවිලා සංසුන්ව නිහතමානීව ඒකට පරිගන්ධ යන්නේ නැතුව කූර වචන කියන්න යන්නේ නැතුව මේ කූර ක්‍රියා කරන්න යන්නට ඉන්නවා නම් ඒකයි ගුණය මහණෙනි යම් කිසි කෙනෙක් එහෙම Taman අප්‍රිය දෙයක් වරදක් කළා නම් අප්‍රිය වචනයක් කීවා නම් Taman අදිවාසනක් ශාන්තිංග සම්ලෝණ කෙන ප්‍රතිවිරුද්ධකම් කරන්න යන්න හොඳ නැහැ තරහින් එයා ගැන හිතන්න හොඳ නැහැ තරහින් බනින්න හොඳ නැහැ තරහින් යම් ක්‍රියා නොකර තම ඒක හිත තුල නිවාගෙන වාසය කරන්න ඕන මහණෙනි යම් කෙනෙකුට අවශ්‍ය දේ සම්පූර්ණයෙන් ලැබි ලැබුණොත් Taman හොඳට අවවාද පිළි අරගෙන ඉන්නවා නම් ධර්ම අවවාදේ කරනවා නම් ඒක උසස් ගුණයක් නෙමෙයි. මානි Taman අවශ්‍ය දේ ලැබුණත් නොලැබුණත් ගුණයට ගරු කරමින් Taman ධර්ම අවවාදේ කරනවා නම් ඒක තමයි ගුණය. ඒ නිසා ධම්මං වේව සත්තරුන්තා දරු කරුන්තා ධම්මං අපචායමාන සුවචා භවිස්සාමි යනුවෙන් දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ක්‍රූර වචන නොකීම ගුණයක් ක්‍රූර ක්‍රියා නොකිරීම ගුණයක් හිත සංසුන්කම ගුණයක් නිහතමානීකම ගුණයක් ඉවසීම ගුණයක් අනුන්ගේ සැපකට අසතුටු නොවීම ගුණයක් ඔය ආදී වශයෙන් ගුණයට ගරු කරමින් තමන් ගුණවන්ත වෙනවා නම් ඒ කියාදෙන අවවාද පිළිගන්නවා නම් ධර්ම අවවාද ක්‍රියා කරනවා නම් ඒක තමයි ගුණය මහණෙනි මං තව කරුණක් නුඹලාට දේශනා කරනවා කාලේනවා අකාලේනවා භූතේනවා අභූතේනවා සංහේනවා පරුසේනවා අත්ත සංහිතේනවා අනත්ත සංහිතේනවා මෙත්ත චිත්තාවා දෝසන්තරාවා මහණෙනි යම් කිසි කෙනෙක් කෙනෙකුට දෝෂයක් කියන වෙලාව බලලා මෙතන මෙයාට වැරද්ද කියන්න හොඳ නැහැ. මෙතන මෙයාගේ විරුද්ධ පිරිසක් ඉන්නවා. ඒකෙන් මෙයාට කරදරයක් වෙන්න පුළුවන් කියලා වේලාව බලලා දොස් කියන ඇත් ඉන්නවා. වේලාව නොබලා දොස් කියන ඇත් ඉන්නවා. සිදු වෙච්ච වරදකින් දොස් කියන අයත් ඉන්නවා. සිදු නොවෙච්ච වරදක් සිදු නොවි දොස් කියන අයත් ඉන්නවා. ඒ වගේම පරස වචනෙන් මේ දොස් කියන අයත් ඉන්නවා. මුදු මෙලෙක් වචනෙන් දොස් කියන අයත් ඉන්නවා. ඒ වගේම මෛත්‍රියෙන් දොස් කියනවා තරහින් දොස් කියනවා වැඩක් ඇති වචනයකින් දොස් කියනවා වැඩක් නැති වචනයකින් දොස් කියනවා මේ ක්‍රම පහෙන් දොස් කීවත් මහණෙනි උඹලා හිතන්න ඕනේ මගේ අපේ හිත අපි වෙනස් කරගන්න අපි බනින්නෙත් නෑ ඒ තනත්තාට සපතක් වේවා අපි දුකක් දෙන්නෙත් නෑ දුකින් මිදේවා මුළු ලෝ වාසය කරන හැම දෙනාට සපක් වේවා කියලා හිතන්න ඕනේ මහණෙනි ඊළඟට මම උඹලාට උපමාවක් දේශනා කරනවා උඩල්ලක් අරගෙන කෙනෙක් පොළව නැති කරන්න කියලා කූඩේ අරගෙන ගිහිල්ලා පොළොව පස් කප කපා විසිරුවනවා කෙල ගහනවා කෑ ගහනවා මහන් ඌට පොළොව නැති කරන්න පුළුවන් නොහේතම් බන්තේ බෑ ස්වාමීනි තං කිච්ඡේත්‍රයි බරි මහණෙනි ස්වාමින් වහන්සේ පොළොව කියන විශාල වස්තුවක් මානෙනි මේ පොළොව වාගේ Tamange හිත මෛත්‍රිය දියුණු කරගත් තියාගන්න ඕන. අර උදල්ල ගේන එක්කෙනා වාගේ තමයි බනින් දෙන එක්කෙනා. උදල්ලෙන් පොළොව කොටනා වාගේ තමයි දැනීම. ඒ නිසා මහණෙනි අර උදල්ලෙන් කොයිතරම් පොළොව කෙටුවත් පොළොව නැති කරන්න දරුවා වාගේ. උඹලා මෛත්‍රී හිත දියුණු කරගෙන මේ පොළොව වාගේ තියාගන්න ඕන. මානිනි යම් කිසි කෙනෙක් සායම් වර්ග හතරකුත් පින්සලයකුත් දෙනවා. ආදී පස්තිවුමේ සරසිත විලක් අඳිනවා භෝගහක් අඳිනවා මොනරෙක් අඳිනවා කියලා අඳින්න හදන පුළුවන් මහන්නේ අඳින්න බෑ ස්වාමී ඇයි බැරි මහණෙනි ආහස ද්‍රව්‍යයක් නොවන නිසා මානින් අහස වාගිත තියාගන්න ඕනේ මෛත්‍රිය දියුණු කරගත් ඉතහස වාගේ තියාගන්න ඕන. අර අඳින්න බැරුවා වාගේ තරහින් අවුස්සන්න බැරි හැටි හිත තියාගන්න ඕන. ඊළඟට මහණි මං තව කරුණක් දේශනා කරනවා. යම් කිසි කෙනෙක් කුලෙලියක් අරගෙන එනවා ගංගානංග කුණු කරන්න කියලා. මහණි පුළුවන් දෙයට ගංගානංග කුළු එළියෙන් කුණු කරන්න බෑ ස්වාමී. ඇයි බැරි මහණෙනි? සොදුම් 500ක් මේ දිග තියෙන මහ දිය කඳක් කුණු කරන්න ස්වාමීන් කුළු එළියෙන් බෑ. ඒ වාගේ තමයි මහණෙනි උඹලා ගංගානම් ගඟ වාගේ මෛත්‍රියෙන් දිනු කරගත් හිත තියාගත්තාම අර බුදු එළියෙන් උණු කරන්න බැරුවා වාගේ හිතේ තරහ උපදවන්නේ නැතුව මේ Taman හිතේ තරහක් උපදවා ගන්න නැතුව Taman ඉන්න පුළුවන් වෙනවා ඒ වාගේ හොඳට හදා ගන්න ඕන මහණෙනි බලල් හැමින් හදාපු පසුම්බියක් පදම් කරපු බලල් හැමින් පසුම්බියක් හදාපුවාම කෙනෙක් කෝටුවක් අරගෙන එනවා ඒක නාද කරන්න පුළුවන්ද මහණෙනි බෑ ස්වාමීන් අයි කාරණේ ස්වාමීන් වහන්සේ පුළුන් වාගේ මුදු කරපු නිසායි නාද කරන්න බැරි ආ මහණෙනි පදම් කරපු බලල් ළමෙන් හැදූ පසුම්බිය වාග් උඹලා හිත තියාගන්න ඕන. මෛත්‍රිය දිනු කරගත් හිත පදම් කරපු ළමෙන් හදාපු පසු බලල් ළමෙන් හදාව පසුම්බිය වාගේ තියාගන්න ඕන. තරහෙන් අවුස්සන්න බෑ. නාද කරන්න බැරුවා වාගේ තර අවුස්සන්න බෑ. ඊළඟට මහණෙනි මං තව කරුණක් උඹලාට දේශනා කරන. ඔබතෝ දණ්ඩ කේන පිටේ භික්කවේ කකටේන චෝරා ඕචරක අංග මංගානි ඕකන්තේ යු මහණෙනි යම් කිසි හොරු නපුරු හොරු දෙන්නේ බල්ලි කියතකින් උඹලාගේ ඇඟ කෑලි කෑලි කපනකොට ඒ කපන්න කපන සොරුන් දෙදෙනාට අනර්ථයක් නපුරක් කරන්න තරහක් ගත්තොත් මේ මගේ අවවාදය කරන්නෙක් නෙවෙයි බුද්ධ ශාසනය පිළිපදින්නෙක් නෙවෙයි මහණෙනි අත්‍රාපියෝ භික්කවේ වංශිකිතබ්බං මහණෙනි ඒ අරමුණේ තුඹලා හිතන්න ඕන මම හිත වෙනසකට පත් කරගන්නේ නැහැ තරහ ගන්නෙ නැහැ මම එයාට දුකක් දෙන්නෙත් නෑ එයා දුකින් මිදේවා කියලා හිතනවා එයාට සැපක්ම වේවා කියලා හිතනවා මුළු ලෝ වාසය කරන හැම දෙනාට සැපක් වේවා කියලා උඹලා හිතන්න ඕන මහණෙනි යම් කිසි විදියකින් මේ අංග කපන උපමාවෙන් උඹලා දිනපතා මෙහි හිතන්න ගියොත් උඹලාට ඉවසන්න බැරිද පුළුවන් ස්වාමීනි ඒක සුදු දෙයක් ස්වාමින් වහන්සේ ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මේ උපමාව හැමදාම හිතාපල්ලා. එතකොට ඉවසීම ඇති වෙනවා. හැම පින්වලටම මුල් වෙන්නේ ඉවසීමයි. හැම අකුසල් වලට මුල් වෙන්නේ ක්‍රෝධයයි. ආ කුසල්පත් දියුණු වීම නිසා උඹලා සතර පාදුකේ මිදෙනවා. දෙව් මිනිස් සැප ලබන අග්‍ර අමා මහ නිර්වාණ ධාතවත් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් මේ මොහොතේ මේ පින්වත් පිරිස කකටූපමෝවාද සූත්‍රාන්ත දේශනාවෙන් ධර්ම ශ්‍රවණය කළේ අපි මේ ධර්මයේ පිළිපැදීමෙන් අපටත් මෙලොව වශයෙන් යහපතත් පරලොව වශයෙන් සුගති සම්පත්තියත් අමාමා නිවන් සම්පත්තියත් අත්පත් කරගන්න පුළුවන් වෙනවා. දැන් අප රැස් කරගත සියලු පින් කළ ගුණ සැලකින් වශයෙන් තම තමන් නමින් නිය පරලොවීය දෙමව්පිය ගුරුවර ඥාති මිත්‍ර උපකාරකාරී කෙනෙක් පින් ගැනීමට බලාපොරොත්ව සිටිත් නම් ඒ සෑම දෙනාට මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියා හිතාගෙන පින් දෙන්න ඉදං ගෝ ඥාති නං හෝතු කවිච්ඡං ඉදං ඥාතිනං හෝති. මන් දෙක පූජා වේවා. සාධික පින් කැමති දෙවියන්ටද මේ පින බෙදා දෙන්න ආකාසට්ටා ච බුම්මට්ටා අනන්ත ගුණ සම්පන්න සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටද ධර්ම රත්නයටද සංඝ රත්නයටද මම নমස්කාර කරමි බුද්ධ රත්නයටද ධර්ම රත්නයටද සංඝ රත්නයටද මාගේ ජීවිතය පූජා කරමි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි මම සැපවත් වෙම්වා මාමින් සියලු සත්ත්වයෝ සැපවත් වෙත්වා මේ ශරීරය දිලිපුල් වූ ගුණප සමූහයකි මල තුනක් බවට පත් වෙන නොමල තුනපයකි මේ ජීවිතය මරණයෙන් අවසාන වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි මේ කුසල් බලයෙන් සියලු දුදු පසේ මහරහතන් වහන්සේලා පිළිකුල් වූ මේ ශරීර කුරුව හැර දමා නිවිදන සීමට ගියා වූ නිර්වාණ ධාතුව මතද ලැබේවා මේ ධර්ම ශ්‍රවණින් ආදාම් බඳු පිළිමින් ලබන ලද සියලු කුසල ධර්මයන්ගේ සතියෙන් බලයෙන් සියලු දෙනාටම නිවන් සම්පත පින්වතුනි දැන් මේ අවස්ථාවේ අප සියලු දෙනාම විසින් ආජීවාෂ්ටමක සීල නවාංග උපෝසත සීලය සමාදන් වීමෙන් හෝ දසසිල් සමාදන් වීමෙන්ද මාහු ගරු සුමේද මාහිමි පාණන් වහන්සේ විසින් දේශනා කළ අති උතුම් ධර්මය ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කළා වූ සියලු කුසල් කළගුණ සැලකීම් වශයෙන් අපවත් වී වදාළ අපගේ ගුරු දේවයන් වහන්සේ වන ගරු මාහෝ සුමේද මාහිමි පාණන් වහන්සේට පින්දීම පිණිස මේ හැම දෙනාම මේ වාක්‍ය කියා පින් දෙන මෙන් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒ නිසා මේ පින්වතුන් සියලු දෙනාම මේ වාක්‍ය කියන්න අප සියලු දෙනා විසින් අප සියලු දෙනා විසින් නොඑක ආකාරයෙන් නොඑක ආකාරයෙන් රැස් කළා වූ සියලු කුසල් සියලු කුසල් අප නමින් මිය ගියා වූ අප නමින් මිය ගියා වූ ගරු සුමේද ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා සැපතටම <clears throat> පැමිණේවා සැපතටම පැමිණේවා මේ ස්ථානය අරක්ගත් සියලු දෙවියෝද මේ සියලු කුසල් අනුමෝදන් වෙත්වා සැපතරම පැමිණෙත්වා අප නමින් මිය ගිය සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා සැපතරම පැමිණෙත්වා අපටද මෙලෝ වශයෙන් නිදුක් නිරෝගී සුව පිණිසත් පරලෝ වශයෙන් සුගති සැප පිණිසත් අග්‍ර අමා මහා නිවන් සැප පිණිසත් හේතු වේවා සාදු සාදු සාදු